අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල අවස්ථාවයි දැන් තියෙන්නේ අපි ඒ නිසා අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් සතිವಾರය ආරම්භ කරමු අපි මෑණිවරණි වහන්සේගේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ අද දවසට අපිට කමඨහන් සම්බන්ධ වාර්තා 10ක් ලැබිලා තියෙනවා. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මා ඊයේ සක්මන් භාවනාව උඩම මළුවේ කරන විට මට ප්‍රශ්නයක් මතුවිය. මා සක්මන් භාවනාව කළේ ගොරෝසු ගෝණි නූල් වලින් වියපු දිග පාපිස්සකය. එහි දිග අතට මෝස්තර තුනක් තිබිනි. මැද මෝස්තරයේ කුඹුරක නියරයක්සේ කොළපාටින් හා රතු පාටින් තිබිනි. මේ නියර දිගේ මා සක්මන් භාවනාවේ යෙදී ගමන් කරන විට මා හිතෙන් නවතින්න නවතින්න කියමින් සක්මන් කළෙමි. ඒ කිව්වේ මගේ සිතට නියර පිට යන්නට එපා කියාය. කීප වතාවක් මේ අයුරින් සක්මන් කළ විට මට දුවන හිත ආපසු නියරට ඇද ගන්නට හැකි විය. සමහර විට හිත නියරයට එහා පනින විටම මට පලා යන හිත අල්ල ගන්නට හැකි විය. ස්වාමින් වහන්ස කරුණාකර මේ ක්‍රමය හරිද කියා මට කියනසේක්වා. තවද මා මේ අනුගමනය කරන සක්මන් භාවනාවෙන් මගේ ශරීරය ගමන් කරන්නේ යන්ත්‍රයක්සේය මේ ශරීරයේ තුල යම්කිසි සදහට පවතින දෙයක් නැතැයි සියලු දේ අනිත්‍යයි අනිත්‍යයි සාක්ෂාත් කළ හැකි වේද පර්යංක භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ඊතා නිශ්චල සාන්ත සංසුන් සිතකින් සිටියේදී මගේ හිත කෙසේද ශරීරය තුලට ඇතුල් කරන්නේ ශරීරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගන්නේ එහි දුක්ඛ අනිච්ච අනාත්ත යනු ඇතැයි සෛල නිතර වෙනස් වෙනවා ඇති වෙනවා නැති වෙනවා යනු මට පෙනී යන්නේ ඒ ස්වභාවික දේ දකිමින්ද නැත්නම් විශේෂ උසස් දැක්මකින්ද කරුණාකර එය මට පැහැදිලි කර දෙනසේක්වා ස්වාමින් වහන්සේට නිවන් සුවය මේ භවයේම ලැබේවා මේක දෙකේම මේ සමාන ගතියක් තියෙන්නේ චිත්ත tattවේ සක්මන් කරනකොට නවතින්න නවතින්න කියලා සක්මන් කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ. Tamange හිත කොයි වෙලාවක හරි සක්මනේ පිහිටලා පොළවේ පයි වදින එක මූල කර්මස්ථානෙටයි අනුග්‍රහ කරන්න ඕනේ හිත පිට යන්න එපයි කියලා කතා කරලා කියනවා කියන්නේ හිත පිටේ ඵලයන් කියලා කියන එකම තමයි. එචා හිත පිට ගියේ නැති වෙලාවේ পায় පොළවේ වදින වෙලාවේ එහෙම නැත්නම් අපි කියන විදිහට ස්වභාවිකව සක්මණට සතිය පිහිටපු වෙලාවේ වචනයක්වත් කියලා නැහැ. මට ප්‍රශ්නයක් මතුණයි කියලා සභාව මේ ලිපියේ පටන් ගන්න. නමුත් හිත පිට යන්න එපා කියන එක තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ හිත පිට යන එකටයි අනුග්‍රහ කරලා තියෙන්නේ. ඒත් කමක් නැහැ. නැවත හිත පිට යනකොට දැනෙන්න පුළුවන් වුණා අපෝ ගන්න පුළුවන් වුණාට පස්සේ එක පියවරක්වත් වඩිය තියෙනකොට මට මෙහෙමයි වැටහුනේ කියන එක විස්තර වෙනවා නම් ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් ඒක හරි පාර කියලා කියන්න පුළුවන්. මේක කියන්න අමාරුයි මොකද මේ යන්නේ යන්නේ කොහෙද කියලා අහනකොට මල්ලි පොල් කතාව. ඉඳගෙන ඉන්නකොටත් ශරීරේ සාන්තව ඉන්නව දන්නකොට හිත ගන්නෙ කොහොමද කියලා දන්නවා. ඉතින් හිතගෙන ඉනකොට දන්නවනම් හිතගෙන නෙවෙයි කියලා ඔච්චර තමයි. හිතගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි, ඇවිදිමින් නෙවෙයි කියලා දන්නවනම් ඊටම හිතගත්තයි කියන්නේ. ඉතින් ඒ නිසා මේක මේ ලකුවට හිතන්න පටන් ගත්තාම හරි තාම සරල දෙයක් බැරි වෙලා යනවා. ඒ නිසා මේ ලියුම එකනාගේ මම අහන්න කැමතියි Taman ඇවිදිනකොට යම් වෙලාවක පයේ සතිය පිහිටියාද නැත්නම් වම දකුණේ ඒක අත්දක ගන්න පුළුවන් වුණාද දෙක ඉඳගෙන ඉන්නකොට ඒ සෛල වෙනස් වෙනවා අනිච්ච දුක්ඛං වැටෙනවා පැත්තක තිබෙදී ඒක පස්සේ ගමු දැනට Taman හැවිදිමින් නෙවෙයි තමයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියන එක වැටහිම තිබුණද කියලා මම කැමැති දැනගන්න වෙලා ගියත් කමක් නැහැ. මොකද කාටත් වගේ මේක උදව්වක් වෙයි කියලා හිතනවා. කැමැති දීපෙකන අත උසන්න. අවසරයි ස්වාමීන් මට තේරුණේ නැහැ ස්වාමීන් වහන්සේ අහපු. මම නැවත අහනවා. මේකේ ලියලා තියෙනවා මට ප්‍රශ්නයක් තියෙනවා සක්මන් කරනකොට මේම මොස්තර තියෙන ලණපැදුරේ යනකොට මම නියර යනවා වගේ දැනෙන නිසා නවතින්න නවතින්න කියලා මෙනෙහි කරා. ඒකෙන් අදහස් කරන්නේ හිත පිට යෑම නතර වෙන්න කියන එකයි. ඒක හරිද වැරදිද කියන එකයි ප්‍රශ්නේ. ඒ මැත්තේ මම අහනවා ප්‍රශ්නයක්. එහෙම යදි යම් වෙලාවක වම් පායේ තියෙනකොට මම ඉන්නේ වම් පායේ, දකුණ තියෙන දකුණු පායේ කියලා සක්මන වැටහිච්ච වෙලාවක් වම දකුණ වැටහිච්ච වෙලාවක් ওই සක්මන් මාරේ තිබුණාද කියලා. එහෙමයි. ඒක විස්තර කරන්න බෑ. මට හොඳට මේ පස්සේ පස්සේ එහෙම කරනකොට මට දැනුණා මේ ඒ මම පා තියෙන වෙලාවෙදිත් අනිත් පය තියෙන වෙලාවෙදිත් මට වෙන දෙයක් හිතට ආවේ නෑ. හරි වෙන දෙයක් නැත්තම් මොකද්ද හිතට ආවේ? ඒ තියෙන එක ඒ තියෙන එක වැටෙන්නේ කම්පන දෙක චංචල දෙයක් තියෙනා වගේද ගොරසු දෙක සියුම් දෙයක් තියෙනවා කියලාද රස් වෙච්ච දෙක සීතල දෙයක් තියෙනවා කියලාද මොන වගේ අත්දැකීමක්ද ඒක විස්තර කරන්න පුළුවන් ගොරසු ගොරසු මේ රෆ් බොහොම රෆ් ඒක දැකීමෙන් මේ රෆ් ගතිය පොළවේ තියෙන රෆ් ගතිය දැකීමෙන් පියවර කීයක් යන්න පුළුවන් වුණා පිට පිට පිටේ දේවල් වලට නොගිහින් මේ රළු ගතිය මම දකින්නේ කියමින් පීවර කීයක් අඛණ්ඩව යන්න පුළුවන් කියලා වගේද ගෙස් කරන්න පුළුවන්. අර මුළු ලෙන්ත් එකම කරන්න පුළුවන් වුණා. ඒ ටික විතරක් ලිව්වනම් ඉතින් ප්‍රශ්නේ ඉවරයි. හිත පිට යන්න එපා පිට යනකොට ආපහු ගන්න පුළුවන් කියන අතිරේක තොරතුරු ප්‍රධාන රචනයේ තේමාව කතා ශරීරෙ වෙන්න ඕනේ මට වම තිනකොට ගොරෝසු ගතිය වැටුණා. දකුණෝ තියෙන ගොරෝසු ගතිය වැටුණා. මට මේ දකුණ වම ගොරෝසු ගතිය වැටෙමින් මට පීවර මෙච්චර ගාණක් යන්න පුළුවන් වුණා. ඒකේ තමයි කතන්දරේ තියෙන්නේ. ඒ කියන්නේ මේ දැනෙන ආස මේ වම දකුණ තිනකොට දැනෙන දේ හරහා තමයි අපි කතන්දර කරන්නේ. ඒකට ඉතින් අර හිත පිට යනවා තියෙනවා, පිටේ නෙව්වා තියෙනවා, රූප පේනවා, සද්ද ඇහෙනවා, ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම අතිරේක අරමුණු ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ මූල කර්මස්ථානේ අඳුනගෙන මූල කර්මස්ථානේ තුරතුරුලින් රචනයේ 70%ක්වත් පුරවන්න ඕනේ. පිට යනේවා ගැන වරි කරනවා ඉවම කරන්න ගත්තොත් ඔය අර ලස්සන තුරතුරු වලට ඉඩේ මතුවෙන්න වෙලාවක් නැති වෙනවා. ඒ නිසා ලියනවා නම් මම තක්මන් කරා මම වම තිනකොට ධනුබැදුරේ මට ධනුබැදුරේ පය වදිනකොට ගොරෝසු ගතිය වැටුණා. දකුණ තිනකොට වැටුණා. මට මේ විදිහට පියවර මෙච්චර ගණක් යන්න පුළුවන්. එතකොට මට අහන්න පුළුවන් එතකොට අර ඉස්ලාම් පියවර දකින්න කොටයි පළවෙනි දින පියවරේ පියවර 10ක් 15ක් යනකොට ඒ රළු ගතිය වෙනසක් ඇති වෙනවද එක විදිහටමද නැත්නම් දකුණට වැඩියෙන් දැනනවද වමට වැඩියෙන් දකින්නවද කියලා අර වැටෙන දේ ගුණාත්මය ක්වලිටි එක බලන්න පුළුවන් වෙන්නේ එකක් දිගේ දිගට යනවා දකින්නකොට තමයි. හරි. දැන් යනවා සක්මනට. පරියංගයට. පරියංගයේ ඉන්නකොට මම calm and quiet ඉන්නකොට ශරීරයට හිත ගන්නෙ කොහොමද කියලා ප්‍රශ්නයක් අහනවා. එහෙමනම් අපිට කියන්න දැනට කාම් බව දන්නේ කොහොමද? කාම් බව ශරීරයේ තියෙන නිශ්චල බව තමයි වැටහෙන්නේ හිතලුවක්ද එහෙම නැත්නම් ඇත්තටම සිදුවෙච්ච දෙයක්ද? ඇත්තටම ස්වාමීන් ඒක තමයි එකම සාතිකයේ කයේ හිත හිත ඇවිල්ලයි කියන. මේ කය තියෙන බව, මැරෙලා නැති බව. මේ කයට නිින්ද ගිහලා නැති බව. මේ කය සීමූර්ජා වෙලා නැහැ. එහෙම නැත්නම් මේ කයේ මේ ඇඳුම් වල පිම්බෙනවා හැකිනවා දැනෙන. එහෙම නැත්නම් හුස්ම ගන්නවා දැනෙනවා. එහෙම නැත්නම් තමයි මේ ඉඳගෙන ඉන්නකොට යටිපහටි ප්‍රදේශයේ අර ධක්මං කරනකොට රළු ගතිය දැනෙනවා වගේ මොනවද දැනෙන්නේ? අන්න ඒ දේෙන් තමයි ඒ ප්‍රත්‍යක්ෂයෙන් තමයි අපි සාතික් කරන්නේ මේ සතියෙන් කරන්නේ මේ හිතලුවක් නෙවෙයි. අන්න ඒකට හිත දාගත්ත ගමන් භාවනා පටන් ගන්නවා. ඊට පස්සේ වැටෙන ඉඳගෙන ඉන්නකොට වැටෙන රළු ගතිය හරි බර ගතිය හරි ඒක දිගේ දිගට බලනකොට ඒක ගොරෝසු වෙනවද සියුම් වෙනවද ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද ලං වෙනවද දුර වෙනවද කියලා කතන්දරයක් පටන් ගන්නවා මේ ඩිරෙක්ට් ටච් එක ඉඳ ගන්නකොටම සක්මන් කරනකොටම හම්බෙන ඒ අස්පනා අපිට දකින්න දේ හරිම සරලයි හරිම ඍජුයි ඒක දේශ බලා සිටීමේදී ඇතිවෙන වෙනස තමයි අපි මේ කමඨාන් සුද්ධ කිරීමේදී හරියට සම්බන්ධීකරණය කරගන්න හදන්නේ. එහෙම නැත්නම් sannivedanaya කරන්න හදන්නේ. ඒක පිළිබඳව නොවැටහිම නිසායි මේ ප්‍රශ්න දෙකම ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපි ළඟ තියෙනවා ඒකටම හදව පත්‍රිකා. කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව හදපු දේශනා. මේ භාවනා කරන ගමන් අන්න එකක් පොඩ්ඩක් කියවන්න මේකයි භාවනාවයි දෙක ලෝක දෙකක් වගේ. කරන දේ හරියට කියන එක සහ භාවනා කරන එක ලෝක දෙකක්. මේ කියන දේ අදාළ ටික විතරක් කියනවනම් යෝගාවචරය එන නිවන බොහොම කිට්ටුයි. අදාළ නැති දේවල් කියන්න පටන් අරගත්තොත් ඒක යෝගාවචරකේ දෝෂයක් නෙවෙයි ගුරුනාන්තකේ දෝෂේ. ගුරුනාන්තේ උකුලේ තියාන ඉතින් කියලා දෙන්න ඕන. මෙහෙමයි මෙහෙමයි ඔකට කාක්කා කියලා කියන්නේ ඔක කළු පාටයි ඔක කටහන මෙහෙමයි කියලා හරියට කාක්කා කියලා දෙන්නගේ මුල්ලක ඉඳලා කියලා දෙන්න ඕන. ඉතින් ඒක නිසාමයි මම ওই බුරුමේ සාංශර කැමැති. ඒ සංසේකර කොච්චර ඔක්කත් වෙහෙස ගන්නයි කියනවා. අරමුණ ගැන විස්තර කරලා ඉවර වෙලා අනික් අරමුණු ගැන කියන්න. හොඳටම වැටහෙන ගන්නත් කියලා ඉවර වෙලා වැරදිච්චවා කියන්න. එතකොට තේරෙනවද? හෙටත් හෙටත් ලියන්න ඕනේ. හෙට හරියට ලිව්වේ නැත්නම් අයිනෝට ඔක්කක් එතකොට. <laughs> එදිට මේ ලීලවණිකාව ඇති ඒ ඒ කමටහන් ලියන්න දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් අන්න ඒක අරගෙන කියවන්න. එහෙම නැත්නම් මට ගෙනත් දෙන්න පුළුවන් මේ සිංහලෙමත් තියෙනවා ඉංග්‍රීසිෙමත් තියෙනවා. ඒක ඇත්තටම මේ ලැජ්ජ වෙන්න කාරණාවක් නෙවෙයි. නඩුවට කතා කරන්න නඩුවට අදාළ දෙයක්. නැත්නම් උසාවිය ගණන් ගන්න. ඒ වගේ භාවනා කරනවන පරියන්කේ ඉන්නකොට පරියන්කේ වැටහිච්ච දේ. සක්මන් කරනවා සක්මන් ඇටි. ඊට පස්සේ අපි කතා කරනවා. ඒකට බාධා කරපු දේවල්. ඒකේ අතිරේක අරමුණු පස්සේ කතා කරනවා. ඒ නිසා first thing first. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ සටහන ලියන මා නිස්සරණ සෙනසුනට පැමිණියේ පළමු වතාවටයි. ඔබ වහන්සේ විසින් කියා දුන් පරිදි මා පළමුව බුදුගුණ සිහි කර වැඳ පුදා සක්මන් භාවනාව පටන් ගතිමි. සෑම දිනකම සක්මන් කරන විට ටික වේලාවකින් ඇඟ තද වෙන ගතියක් දැනේ. එවිට මා එය නතර කර පර්යංක භාවනාවේ යෙදෙමි. අද දින එසේ පර්යංක භාවනාවේ ආස්වාස ප්‍රස්වාස වරහන් තුල ආනාපාන සති භාවනාවේ යෙදී සිටින විට ටික වේලාවකින් සමාධිගත වී සිටින විට සුදු පැහැති ආලෝකයක් දුටිමි. මා ඒ දෙස බලා සිටින විට මා ඉදිරියේ භාවනාවේ යෙදී සිටින අස්ති පංජරයක් දැర్శණය වීමි. මා ඒ දෙස බලා අනිත්‍ය මෙනෙහි කෙරුවෙමි. ඊට පසු එය නොපෙනී ගියේය. මා එලෙසම කාලය අවසන් වෙනතුරු සැහැල්ලුවෙන් භාවනා ඉරියව්වේම සිටියෙමි. කිසිම වෙහෙසක් නොදැනුනි. මෙය කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට මේ භවයේම නිවන් අවබෝධයම ලැබේවා. තෙරුවන් සරණයි. ඔය යෝගී පරියන්කේක යම් වෙලාවක එකලාසයක් විවේකයක් එහෙම නැත්නම් සෑහළු ගතියක් දැන්නවනම් ඒකේ ඉවර වෙන තැන පොඩ්ඩක් බලන්න මොන විදිහටද මේ සෑහළු ගතිය ඉවර වෙන්නේ වෙන විදිහකට කියන්න බලන්න දැන් සෑහළු ගතිය මුල මැද දැකලා තියෙනවා අග දක්නාසුලෝ භාවනා කරන්න අග දැකීම බොහෝ විට පශ්චාත්තාපය බොහෝ විට කලබලයක් බොහෝ විට අවිසිල්ලා ඉතින් ඒ භාවනා යෝගාවචර දැනගන්න ඕනේ හිත තැම්පත් වෙන්නේ කලාතුරකින්. අන්නේ තැම්පත් වෙච්ච කලාතුරකින් තැම්පත් වෙච්චලයි කෙලවර මොන කර්මස්ථානෙද නැගිටින්නේ මොකෙන්ද මොකේද නැගිටින්නේ කියලා ඒක තරහ යන්නේ නැති හිතකින් පශ්චාත්තාව නැති හිතකින් වාර්තා කරන්න පුළුවන් වෙනවයි කියන්නේ ඊගා පාඩමට ලෑස්ති. දැන් මේ වෙලා තියෙන්නේ පශ්චාත්තාප වෙලා කියන්නේ ඉවර වෙච්ච තැන ඉවර වෙලා තියෙනවා කියන්නේ ඒක තමයි ඒ ඊගාවට එහෙන් ධර්මයෙන් දෙන කමටහන ගන්න ලෑස්ති නැහැ. ඒ නිසා කොයි වෙලාවෙත් tempත් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. tempත් වෙලා ඉවර වෙන්නේ කොහෙන්ද කියලා කියන්නේ. මොන වගේ දෙයකින්ද අවිස්සෙන්නේ? මොන විදිහටද මේ tempතු නැති වෙන්නේ? අන්න ඒක බොහොම විස්තර සහිතව වෙච්ච සංගතිය ලියන්න පුළුවන් නම් එතකොට තමයි දැනගන්න පුළුවන් අපි භාවනාට කරු කරනවා භාවනාගෙන කමඨාණ්ඩ කරු කරනවා කොයි දේ ආවත් සමානව ලියනවා අනිත් එක සක්මනේදී ඔබ වහන්සේ කියා දුන් පරිදි බුදුන් වැඳලා කියලා කියනවා මම කියන්නෙම නෑ බුදුන් වදින්න කියලා. කාටද ඇහිලා තියෙනවද? නෑ. කෙරුවට කමන්නේ හැබැයි මගේ මගේ account එකට දාන්න එපා. මම මේ බුදුහාමුදුරට විරුද්ධ නිසා කියනව නෙමෙයි. මේකේ নানা ආකාර දේවල් gedirin ගෙනල්ලා මෙහෙට දාගන්න. ඊට පස්සේ කියනවා භාවනා කරනකොට ඇඟ තද වෙනවා තද වෙනකොට මම යනවා පරියංගට කියලා. මෙහෙම දෙයක් මම කියලාත් නැහැනේ. තද වෙන එක නම් වෙන්න පුළුවන්. ඉතින් බලන්න පුළුවන් නම් මේ ඇඟ තද වෙලා තියෙනකොට කොහොමද සක්මන? තද වෙන්න ඉස්සෙල්ලා කොහොමද සක්මන කියලා එහෙනම් සක්මනේ කතාවන්තරයක් යනවා. කතාවක් ඉදිරියක් යනවා. ඉතින් සක්මනේ මොනවාරි වෙනස් වෙච්ච ගමන් ගිහිල්ලා පරියංගට යන්න ගුණොත් අපි අර වෙනසකට ලෑස්තිලා ගිය ගතියක් පේන්න නැහැ. ඉතින් වෙන්නේ මොකද්ද අර වෙනසට මතු කරලා තමන් තුලසක් කරනවා ඉරියව්ව වාරු කරලා එතකොට සංකර්තා දෙකක් කියනවා මොකක්ක් කරගන්න බෑ. ඒ නිසා යෝගී තද වීම වෙන්න පුළුවන්. නැත්නම් පරියන්කදී සැහැල් වීම වෙන්න පුළුවන්. ඒ සැහැල් වුණාට පස්සේ බලන්න තද වෙන්න ඉස්සෙල්ලා කොහොමද තද වුණාට පස්සේ කොහොමද? සැහැල් වෙන්න ඉස්සෙල්ලා කොහොමද සැහැල් වුණාට පස්සේ මොකක්ද? ඒ වෙලාවේදී මාරුවක් නොකර සිටීමෙන් තමයි තපස රැකෙන්නේ. භ්‍රමචර්ය රැකෙන්නේ. අරමුණ රැකෙන්නේ. සතිය රැකෙන්නේ. සමාධිය රැකෙන්නේ. මොනවාරි වෙච්ච එකටම තවත් එකක් දාගත්තොත් අලිමන්ජවට හරක් කියලා අවුල් වෙනවා. ඒ නිසා සක්මන පිළිබඳව මතක තියාගන්න තද වුණාට ඒක පරියන්කට යන්න ඉඟියක් නෙවෙයි. තද වුණාට පස්සෙත් වම දකුණ අල්ලගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් අපි යනවා ඊගා ප්‍රශ්න. තේරුවන් සරණයි ගරු කටයුතු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී මුල් පෑය භාගය තුලදී දකුණ වම වශයෙන්ුත් දෙවැනි පෑය භාගය තුලදී ඔසවනවා තබනවා වශයෙන්ුත් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. වැලි මළුවේදී পায় පොළොවේ වදින විට සරසර හඬින් পায় වැලි මත තෙරපී යයි. අවසානයේ පොළොවේ තද බව දැනේ. මේ සිද්ධියේදී වැලි මත තෙරපෙන කාලය තුල වැලිවලට සාපේක්ෂව යටිපතුල තද බවත් පොළවේ තද බව දැනෙන කාලය තුල පොළවට සාපේක්ෂව යටිපතුල මොලොක් බවත් වටහා ගතිමි. සීතල, උණුසුම්, සිනිඳු ගති විවිධ තීව්‍රතාවයන්ගෙන් දැනේ. සක්මන කෙලවර සිටගෙන සිටිද්දී යටිපතුලට තද ගති, සීතල ගති ආදිය දැනෙන අතර කයේ අසමබර බව නිසා වරින් වර එම ගතිවල අඩුවැඩි භාවයන් සිදුවේ. හැරෙන විට මා දකුණට හැරෙන අතර දකුණු පාය බිම තබද්දී පළමුව පායේ ඇතුල් පැත්ත පොළොවේ වැදී ක්‍රමයෙන් ඉතිරි කොටස් පොළොවේ ස්පර්ශ වේ. එවිට සිරුරේ බර ක්‍රමයෙන් පායේ ඇතුල් පැත්තේ සිට පිටපැත්ත දක්වා වැඩි වෙමින් යයි. එහෙත් වම තබද්දී යටිපතුල එක විටම පොළවේ වදී. ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කරද්දී ඔසවන විට විලුඹ පෙදෙසින් ඉහළට ඇදෙන ගතියක්ද ඇඟිලි සහිත ඉදිරිපස කොටසින් පොළව දෙසට තල්ලු කරන ගතියක්ද දැනේ. ප්‍රතිවිරුද්ධ දිශාවන්ට යොමු කරන මේ බලයෙන් পায় ඉහළට එසවීමේ ක්‍රියාවලිය සිදුවේ. එවිට යටිපතුල පුරාත් කෙන්ඩා මස්වලත් ඇදෙන සුළු බවක් හා ආයාස කර බවක් දැනේ. পাය මුළුමනින්ම එසවූ පසු পাය පොළවේ තබා සිටින කාලයට සාපේක්ෂව සැහැල්ලු බවක්ද පයේ ඉදිරිපස කොටසට බරගතියක් ඒකරාශී වී ඇති බවක්ද දැනේ. එහෙත් සක්මන කෙලවර සිටගෙන සිට සක්මන ආරම්භ කරන පළමු පියවරේදී ඔසවන ක්‍රියාවලිය මෙතරම් ආයාස කර නැත. පොළවේ විෂම බවත්, සිරුරේ අසමබර බවත් මත මේ සියලු ලක්ෂණ වරින් වෙනස් තීව්‍රතාවයන්ගෙන් දැනේ. ඔබ වහන්සේ පහදා දුන් පරිදි දකුණ වම අතරත් එකම පාදයේ එක ළඟ පියවර දෙකක් අතරත් එසවීම් තැබීම් එකිනෙක අතරත් වෙනස්කම් බොහොමයක් ඇති බව දැකගත හැකිවිනි. ඔබ වහන්සේට නිවන් අවබෝධය වේවා. මේකෙදී මෙන්න මේ මේ ಗುಣ ටික පෙන්ලා දෙන්න පුළුවන්. අපි පොළවේ කකුල තියෙනකොට මෙලෙක් ගතියක් දැනෙනවා අපි කියන්න ඕනේ මෙලෙක්කම තියෙන පොළවේද කකුලේද කියලා. යම් විදිහකට අපිට දැනව නම් වැල්ල ඈත් වෙලා කකුල එරා බහිනවයි කියලා ඉතින් අපිට වෙන පොළොව මුරුක මෙලෙකයි කකුල තදා ඔය දෙකේ එකයි එකවරකට වැටෙන්නේ. අනික් කැල්ල ඉන්නේ අන්වේ ඥානයකින්. එහෙම නැත්නම් ණය විපස්සනාවෙන්. කෙසේ නමුත් මේක තේරුම් ගන්න උත්සාහ කරනකොට පිට මොනවා වුණත් බාධා වෙන්නේ නැහැ. හිත සම්පූර්ණ මේකට බයි. කොච්චර බහිනවද කියනවනම් ඒ වෙලාවට හැටෙන රූප එකක්වත් වළංගු නැතුව යනවා. කන් රැහෙන ශබ්ද මොනක්වත් වළංගු නැතුව යනවා. නාසයේට දිවට මොනක්වත් නැහැ. කයෙත් පතුල විතරමයි. අන්නේ විදිහට මේ අරමුණකට හොඳට කිඳා බැස්සොත් ඉතින් ඒක ධර්මය තමයි. ඒක ඉතින් හේතුඵල ධර්මයයි අනිච්ච දුක්ඛ ඔක්කොම ඔකේ තියෙනවා. ඔක දිගට දිගට කරන්න පුළුවන්. අඩිය තියෙන තියෙන වාරේ මට තද ගතියක් දැනෙනවා, මෙලෙක් ගතියක් දැනෙනවා, සීතල ගතියක් දැනෙනවා, උණුසුම් ගතියක් දැනෙනවා. චංචල ගතියක් දැනෙනවා නිශ්චල ගතියක් දැනෙනවා කියලා අන්නේ ගති ලක්ෂණ ටික තියෙන හිත යනවා කියන්නෙම හිත සතිමත් වෙලා අනික් වයින් පරිබාහිර වලින් බේරිලා ඒක යෝගාවචරයට ජීවනෝපේන ලකුණ දෙක ඒ අරමුණ බලලා ඊට පස්සේ ආයෙත් ඒ අරමුණ බලනකොට ඉස්සල බැලුව පාට වැඩිය මේ තරේ යම් සුන් පුංචි හරි වෙනසක් තියෙනවා නම් අරමුණේ වෙනස් වීම දැක ගන්නාසුළු අවධානයෙන් ඉන්නවනම් ඒත් අපිට පරිබාහිර බාධක ඔක්කොම අයින් කරන්න පුළුවන්. අරමුණේම নিমগ্ন වෙනවා. ඉතින් මේක කරන දෙයක්ද වෙන දෙයක්ද කියන්න බෑ. කෙසේ නමුත් අනුග්‍රහ කරන්න ඕන යෝගාවචරයා මේ වෙලාවේ ලැබෙන අත්දැකීම ඊටාම සියුම් වෙනස්කම්. පොළව තදයි, පය මෙලකයි. පය තදයි, පොළව මෙලකයි. එහෙම නැත්නම් යන්න යන්න යන්න යන්න පළවෙනි සැරේ හැරිලා බලනකොට පය එසවීම එච්චර වෙහෙස කරන්නේ නැහැ. නමුත් ඈතට යනකොට පය එසවීම පවා වෙහෙස කරයි. දකුණ තියෙනකොට ඇතුල් පැත්තට බැර වෙලා පස්සට යන්නේ. වම් පය සම්පූර්ණයෙන්ම තියන්නේ. අන්න විස්තර දකින්නයි කියන්නේ හිත බල්මත් වෙලා නැහැ. හරියටම එල්ල වෙලා තියෙනවා. ඒ එල්ල වීම ප්‍රතිපදා විදියුණුවක් මේක ප්‍රකාශ කිරීමෙන් තමයි යෝගාවචරය ලකුණු ලබා ගන්න. ප්‍රකාශ කිරීමෙන් තමයි යෝගාවචරය පිනයිති වෙන්නේ. මේ වෙන්නේ නැති දේවල් නේ ඔක්කොටම වෙනවා. හරියට ඒ වෙන දේ හරියට ප්‍රකාශ කරන්න පුළුවන් නම් අතුරු ආන්තර වලින් අයින් කරලා හරියට මේ තාරස්ස කළ දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක ශිල්පයක්. භාවනාවක් නෙවෙයි. භාවනා කරන අතරතුර මේ ප්‍රකාශ කිරීමේ ශක්තිය නැත්තම් අපි ගඟටින් කැපුවා වගේ. කොච්චර දෝ භාවනා කරනවා කරන්න ඕන දේ ප්‍රකාශ කරන්න ඕන දන්නේ නැහැ. ඉතින් මම නිතර කියනදාක ඒක ගුරුන්නාන්තික වැරද්දක්. ඒක කියලා දෙන්නේ නැත්තම් කොච්චර භාවනා කරුවත් මේක yaadෙන්නේ නැහැ. අත්දැකීම එකතු වෙන නිසා අත්දකින්න දෙ කියන්නේ කියලා පුළුවන් තරම් සමීප විස්තර සවිස්තර පුංචි දේවල් වාතාවරණයට දාන්න ඒක හරි දෙයක් නම් අත්දැකී අරමුණට සමාන අරමුණට අදාළ දෙයක් නම් මුකුත් නැහැ භාවනා පහුවෙන්දා කරන්න යන්නේ සක්විති වෙලා හරි සතුටින් ආත්ම අන්දමන්ද වීමක් මුකුත් නැහැ සැක මුකුත් නැහැ නමුත් වාර්තාව හරි ගියේ නැත්තම් ඉතින් අපිට අච්චර ලොකු සද්ධාාවක් එන්නේ නැහැ. ඒක නිසා දවස් දෙක තුනක් අපි විසිලියෙන් කටයුතු කරන්න ඕනේ. වාර්තා කිරීම මේ වගේ එක්කෙනෙක් හරි හරියට කරනවා නම් ඒ මතින් අනික් අයටත් පෙන්නලා දෙන්න පුළුවන්. ඒ නිසා එක සැරේ මේකට එන්නේ නැහැ. මේ ගොඩාක් පහන්සිලා තමයි අපි භාවනා කරලා දැකපු දේ දැකපු හැටියට කියන්න පුරුදු වෙන්නේ. ඒ නිසා මේකේ මේ තියෙන තොරතුරු හොඳයි. ඒ වගේ සතිය මුදුන්පත් කරගත්තට පස්සේ සතිය ඉස්සරහින් තියාගත්තට පස්සේ පුළුවන් තරම් වැඩි පීවර ගාණක් යන්න. එතකොට අර සතිය අරමුණට පුදුම සමීප වෙලා පුදුමාකාර තොරතුරු තෝගයක්. අර කියලා තියෙන විදිහට වම්ෙන් දකුණට යනකොට සහ වම තියලා ඊගා වම තියෙන අතරේ තොරතුරු ටොං ගාණක් තියෙනවා. වෙනද නොදැක්ක. ඉස්සරහට යනකොට තව දකින්න පුළුවන් වෙයි. ඒ දකින්න තොරතුරු හැකි තාක් සම්පින්දනය කරලා වார்த்தාවට ඇතුල් කරන්න කියලා කියව ධෛර්යමත් කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්ස අවසර ලැබේවා. පැය භාගයක් සක්මන් කළා. ඊට පසු පර්යංකයට වාඩි වුණාය. ආනාපාන මෙනෙහි කරමින් පැය භාගයක් පමණ බලාගෙන සිටිනා විට හුස්ම රැල්ල සංසිඳී ගියාය. ඊට පසු ඉරියව්ව දෙස බලාගෙන සිටියාය. ශරීරය අවට වායුව පැතිරී තිබුණාය. කය ගැන දැනීමක් තිබුණේ නැතත් මදුරුවන් විදිනා බව දැනුණාය. ඒ කෙරෙහි සිත ඇදී ගියේ නැත. වේදනාවක් දැනුනේද නැත. මේ සඳහා උපදේශයක් ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් පතමි. සක්මන් භාවනාවේදී වම දකුණ කියා සක්මන් කළෙමි. දකුණු කකුල මෘදුවටත් වම් කකුල තදටත් බිම වදිනවාය. සමහර වේලාවට පා දෙක සමග සිත පිහිටා නැත. මේකේ උපදේශය ඉල්ලන්නේ මොකේද කියලා නෑ පරියන්කේදී එහෙම Tamanට දැනීම අඩු වේගන යන ගතියක් තමයි අහගෙන ඉන්නකොට තේරෙන්නේ. ඉතින් ඒක සරුවච්චන් වහන්සේ සඳහන් කරන්නේ රූපයකට හිත දැම්මට පස්සේ ඉඳගෙන ඉන්න ඉරියව් වගේ රූපයකට ටික වෙලා ගියාම මේ රූපය රූප සංඥාවක් මාර්ගෙන් ප්‍රතිස්ථාපන වෙනවා. එතකොට ඒක ඒක තියෙනවද නැද්ද කියලා එච්චරම ස්ථාවරයක් නෑ. ඒක නිකන් මිනිස්සයා දැකලා හෙවණැල්ල දැක්කා වගේ. හෙවණැලි තියෙනවා මොකද්ද පණ ගතියක් නමුත් ඒකේ හෙවණැල්ලක් විතරයි. අන්න ඒ වගේ මේක බොඳ වෙලා යනවා. ඉතින් ඒකෙදී උපදේශ අවශ්‍ය කරන්නේ මේකට හුරු කරන්න හිත. රූපේ රූප සංඥාවකින් ප්‍රතිස්ථාපනය වෙනකොට ඒකට ලෑස්ති වෙලා යන්න. එතනින් ගියාම සක්මන් කරනකොටත් ඒ වෙනස් වීම වලට ලෑස්ති වෙලා වෙනස් වීම වලට සාදර වෙලා ගියොත් ওই දකින්න දේවල් සාධක වෙනා මිසක කවදාකවත් බාධක වෙන්නේ නැහැ. බාධක වෙන්නෙම අපි මතුවෙන දේවල් වලට යුද්ධ ප්‍රකාශ කරන්න ගියොත් විරුද්ධත්වය ප්‍රකාශ කරන්න ගියොත් හරි වේදයි. ඒ නිසා ওই මතුවෙන දේවල් අස්පනා පිට දින දේවල් සියල්ලම ධර්මානුකූල දේවල් අස්පනා පිට වෙන දේවල් ඒව පිළිබඳව හරි වැරදි මතිමතාන්තර යොමු කරන වෙනුවට ඒක ඊගාවට මොන ජවනිකාටද යන්න හදා. ඊගාවට මොන ජවනිකාටද යන්න හදන කියලා මේ අහුවෙච්ච වෙලාවේ දිගට වැඩි වේලාවක් ටිකට සතිය පැවැත්මයි කරන්න මේක පැය භාගේ භාගේ සක්මන පරියන්කයක් තියෙන්නේ. ඒක මදි. ඒක අඩු ගන්න පැයකට දික් කරගන්න උත්සාහ කරන්න. එතකොට අත්දැකීම් තව ටිකක් මෝරච්ච තත්ත්වයට යයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. නිස්සරණ වනයේට ආදුනිකයෙකි. සක්මන් භාවනාව සතියෙන් නුවණින් වීරයෙන් සක්මන පටන් ගත්තා. අත්විඳීමට සිදු වූයේ මඩගුලි ඇටකෑලි ටිකක් මිශ්‍ර වී ඒ මේ අත හැසිරෙන බවකි. උදේ දාණයෙන් පසු විහාර මළුවේ සක්මන් කළා. අලුත් අත්දැකීමක් ලැබුණා. වැලි පෑගෙන හඬ කනට වැටුණා. එසැනින් ශබ්ද සංඥාව බව පසක් වුණා. දිගින් දිගටම සක්මන් කළා. සම් මස් නහර ලේ ඇට නොමැති රූපය විනිවිද දැක්කා. එය විස්තර කළ නොහැකි බව කිව යුතුයයි හිතෙනවා. සිත තුල පුදුම සතියක් පැවතුණා. සිත ඉදිරියට ආවා. නාම රූප දෙක නේද දකින්නේ කීවා. සැපහා උපේක්ෂා වේදනා පැවතුණත් දුකක් නම් දැනුනේ නැහැ. සාර්ථක සක්මනක් ලෙස හිතෙනවා. මේ ගැන කරුණාවෙන් හා අනුකම්පාවෙන් ධර්ම අවවාදයක් ලබා දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ මේ වගේ පේවිච්ච වෙලාවේ, ලැබිච්ච වෙලාවේ ඒක නැවත නැවත කිරීමෙන් තමයි අපි ඒක සහතික කරගන්නේ. ඒකට අනුපස්සනා කියලා කියනවා. තමන්න තේරෙනවා මේ සතියෙන් වෙන්නේ මේ හීනයක්වත් හිතලුවක්වත් නෙමෙයි කියලා. ඒකට පරිසරයේ තියෙනක අපි පෙර කළ පිනක්. ඒ ධක්මන තියෙන අපිට නැවතත් කරත හැකි. කරන්න කරන්න කරන්න කරන්න ඕක ඇතුලේ පුදුම කිඳා බැහිමක් සිද්ධ වෙනවා. ඒ නිසා කායින් ඇහුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් කවුරුත් දෙනේකට වැඩිය කවුරුත් දෙන අදහස් ටොන් එකට වැඩිය නැවත කරනකොට ලැබෙන අත්දැකීම වැදගත්. ඒ නිසා මේක සතිය පිහිටුව වේලාවක් තීක්ෂණව සතිය පිහිටුව වෙලා බව දන්නවනම් අනිත් දවසෙත් ඒ තමන්ගේ අර එදා වැඩේ කරනකොට තිබුණු නුවණ පාවිච්චි කරලා නැවත නැවතත් ඒ දේ වෙන්නර්ලා හිතට මේක වද්දන්න. ඒකට කියනවා භාවිත කරනවා කියලා. ඉස්ලාම් දාසිය හම්බෙනවට කියනවා ආතේවණය කරනවා. නිකන් ඇසුරු කරලා බලනවා. ඊට පස්සේ භාවිත කරලා බලනවා. එතකොට අන්තිමට බහුලීගත කරන්න පුළුවන්. එදාට තමන්ට ඒක අත්දැකීමක් සාක්ෂාත් කරණයක් වෙනවා. ඒ නිසා මේකෙන් ධෛර්ය වෙලා නැවත නැවතත් මේක ඇති කිරීම සඳහා කුමක් කළ යුතුද? අන්නේ දේ සම්පාදනය කරලා දෙන්න කියලා කියන්න පුළුවන්. අවසරයි ස්වාමින් වහන්සේ ප්‍රස්වාස ආස්වාසයට සිහිය පිහිටුවමින් සිටිනා විට ෂණිකවම කෙටි හුස්මට සිහිය සිහිය පවතී. එය එසේ කරගෙන යද්දී රූප සංඥා තිබුණද වේදනා තිබුණද සිහිය කෙටි හුස්මේම පවතී. එය නිරීක්ෂණය කිරීමේදී හුස්ම රැල්ල නොනවතීම කරවන්නකු නැතුව සිදුවන බවයි. ඒ අතර විටකදී සිහිය පිට ගිය බවද දැනේ. එය වහා අවබෝධ කරගෙන නැවත සිහියටම සිහිය පවත්වා ගත්තේ පොඩි දරුවෙකු ගණන් කරන්න නොදන්නා නිසා එකයි එකයි තාත්තේ කියන්නක් ලෙසයි. මින් එහාට කල යුත්තක් නැති බවයි හැඟෙනුයේ. පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. ඉතින් මේ වගේ එලඹිච්ච වෙලාවේක දිගට කරලා බලන්න මේ ආශස් ප්‍රසාස දෙකේ කරන්නේ නෑ ඉබේ කරනවායි කියන එකත් මතවාදයක්. මොකද ආශස් ප්‍රසාස කියන්නේ අනිච්ඡානුක ඉච්ඡානුක දෙකෙන්ම කරන්න පුළුවන් එකක්. ඒ නිසා සමහර වෙලාවල් වලට ඒක එයාගේ මතයටම සිද්ධ වෙනවා. ආයාසයෙන් තොරව. සමහරවිට අපි ආයාසයෙන් කරනවා. ඉතින් එතකොට තේරෙනවා මේ හුස්ම කියන එක වමනාවෙන් කරන්න පුළුවන් ඒකෙමුත් කරනවා. ඉතින් මේකේ අසංකාරික සසංකාරික ભેදේ අල්ලන්න පුළුවන්. හිතාමතා හුස්ම ගන්නවද මෙහිවීමක් සහිතව නැත්නම් නොහිතා නොමතා අනිච්ඡානුක වෙනවද කියලා. ඉතින් බුදුරජාණන්තගේ අදහස නම් මේක ස්වභාවිකව වෙනකොට කරවන්නේක් නැතුව වෙනකොට අසංස්කාරක සිදුවන කොහොමද දන්නේ හුස්ම හිත තියෙනවයි කියලා. වෙහෙසක් නැතුව ඉබේ වෙනකොට හුඟක් වෙලාට හිත හැඟුම් උදාහරිනවා. ඒතිෙදිත් මේකේ තියලා මේ යන්ත්‍රේ වැඩ කරන හැටි. නිකන් දීරෝදයක් වතුරට ඇල්ලුවාට පස්සේ ඔහි කැරක් කැරකි තියෙනවා වගේ මේක වෙන්න ඇරලා 100%ක්ම වෙන්න ඇරලා මේක දිහා බලහනදීම තමයි තපස අපි දවස පුරාම දේවල් කරනවා මිසක්කා කවදාකවත් වෙන දෙයකට ඉඩ තියන්නේ නැහැ. ඒ කියන්නේ අපි කරන හරියක් මම එනේ තමයි කරන්නේ. අපිට තේරෙනවා මේ වගේ හුස්ම වගේ දේවල් මම ආයෙනෙන් තොරව අසංස්කාරකෝ වෙන්න පුළුවන්. එතකොට සාන්තියක්මයි තියෙන්නේ. ඒකට කියනවා සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච අසේචන කෝච සුකෝච විහාරෝච කියලා. ආස්වාස් ප්‍රසාසයේ ස්වභාවයෙන් සිද්ධ වෙනට වෙන කොහෙවත් අචේතනෝ එහිම හිත තියාගෙන පුළුවන්. සාන්තයි ප්‍රණීතයි. අසේචන කෝච ආය පිටින් ගිහිල්ලා මේ කමට මේ කසින මණ්ඩල හැදිලි සෝහනට යන්න දේවල් මොකක්වත්ම නැහැ ඉබේම කරලා දෙනවා කියන්නේ උපයන්න දෙයක් නැහැ. අසීචන කෝච දීමැටි අන්ලා හදන්න දෙයක් මේකේ නැහැ. සුකෝච විහාරක මෙච්චරයි ජීවිතේ සුඛ විහරණය කියන්නේ අනික් වෙලාවේ කඹරනවා. අනික් වෙලාවේ කියන්නේ පහඳිනවා, කඹරනවා. මේ නිකන් ගන්න පුළුවන් හුස්මත් හයියෙන් අරගන්න. තරමටම ජීවිතේ මල් විහිම්පල් කියලා කියනවා. කවදා හරි ඒක තේරුණා නම් හිතන්න එපා ඔච්චරයි තියෙන කියලා නෑ වෙන එකක් තියෙනවා. ඕනනම් හිතලා හුස්ම ගන්න පුළුවන්. ඒ හිතලා හුස්ම ගන්න කාටි තමයි ඔය heart attack එනවයි කියලා කියන්නේ කොලෙස්ටරෝල් නගිනවයි කියලා කියන්නේ নানা ආකාර දේවල්. ස්වභාවික හුස්මට එන ඔක්කොම දිය කරා. ස්වභාවික හුස්මට එන කද්දාකත් heart attack එක heart attack වෙන වෙලාව ඕක කරා. කොලෙස්ටරෝල් නැගපු වෙලාවේ මොනවාක බෙහෙත් ගන්න යන්න එපා. ස්වභාවික හුස්මට ඉඩ දෙන්න එයා හදලා දෙනවා. ගිඩිනස් එනවනම් හොඳට වාඩිලා ඕනේ නම් ඉතලා හොඳ හුස්ම දෙයක් ගන්න හුස්මට යන්න හරි. ඉතින් මේක ඔක්කොගෙම බේතක්. අපිට ඒක දන්නේ නැහැ. හුස්ම ටිකවත් වෙන දෙයකට වෙන්න අරින්න දන්නේ නැහැ අපි. ඒක නිසා ලෝකෙට ඇඟිලි ගහලා පුරුදු වෙලා එක එකනාගේ ජීවිතවලට ඇඟිලි ගහලා පුරුදු වෙලා හුස්මටවත් ඇඟිලි ගහන්න නැතුව ඉන්න බෑ. විච්චාම හිතෙනවා යකෝ හුස්ම යන හරියක් ඇඟිලි ගහන්න නැතුව ඉබේ සිද්ධ වෙන කියලා නෑ. මේ හුස්මට තියෙන දෙකම. හිතාමතා කරන්න පුළුවන්, නොහිතානමතා කරන්න පුළුවන්. අන්නේ අසංස්කාරික හුස්මත් එක තමයි සරුවත් යනසේ ගමන තියෙන්නේ. ඒතර බලන්න ජීවිතේ කොච්චර සුන්දරද කියලා. ඉතින් ඒක 100%ක් ගන්න බෑ. නමුත් ඒ ගන්න පුළුවන් යම් යම් තත්ත්වයකටදී කියලා කියන්නේ පෙරකල පින. ඊට පස්සේ ජීවත් වෙන්න ඒ අස්වා ස්වභාවයෙන් සිද්ධ වෙන හුස්මට යන්න ඇරලා කොච්චර වෙලා Taman ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒකත් බලන්න එහෙම තියලා හිත පිට යන්නෙත් නැත්නම් ඒක දෙවෙනි ආශ්චර්ය ධර්මය. තුන්වෙනි එක තමයි ඒක කියන්න හිතෙන එක. මේ ලියනකොට ඒකනේ ලෝකේ තියෙන උතුම්ම සැපේ. ඉතින් අපි හිතනවා සැපේ තියෙන සුඛභව උපභෝග පරිභෝග වස්තු වල නම්බු නාම වල මේ ලාභ සත්කාර සිලෝකවල කියලා. නෝ ලාභ සත්කාර නම්බු නාම තියෙන කිසිම කෙනෙකුට ස්වභාවික උස්මක් දැක් ගන්න බෑ. ස්වභාවික උස්ම හරිම අහිංසකයි. හැබැයි අහිංසකයා විතරක් නෙමෙයි සර්පයත් ඕක ඇතුළමයි. ඒ නිසා පුළුවන් තරම් ඒ નિરાයාසයෙන් වෙන්න ඇරලා ඒක අත්විඳලා ඒකෙන් රචනෙ පුරවන්න. ඒකෙන්ම කමටාම් වාර්තා පුරවන්න. එතකොට අපි හරිදී හරි හැටියට අගේ කිරීමක් එතන සිද්ධ වෙනවා. ඒ නිසා ඒක වැඩි දියුණු කරන්න හිතේ තියානින්න ඔහොමම නෙවෙයි හුස්ම උපනාවෙන් ගන්න පුළුවන්. නමුත් මේක තමයි ආනාපාන සති සූත්‍රයේ සර්වචන්සය ගය කරන්නේ. මෙම ආරණ්‍යයට මා ආදුනිකයි. එහෙත් කුරුණෑගල දහම් මැදුරේදී ඔබ වහන්සේගේ දේශනා මං අසනවා. සක්මන. ගෞරවනීය උතුමන් වහන්ස මා සක්මන් මළුවට ගොස් මම මෙතන සිටිනවා යයි පළමුව දකුණු පාදයේ ඔසවා තැබීමි. විලුඹ පළමුව ලනු පැදුරේ ගැටුනි. දෙවැනුව යටිපතුලත් ඇඟිලිත් කොටසින් කොටස තද වී ලනු පැදුරේ ගැටුනි. වම් පාදයේද එලෙසම විය. කලවා වලින් ඔසවා දනහිස් ඇටයට බර යොදවා කෙන්ඩා සහභාගී කරවා මාරුවෙන් මාරුවට මෙය සිදුවිය. වැල්ලේ ඇවිදින විට සියුම් වැලි ගල් කැට අතරින් එබි එබි යටිපතුලේ ඇනි ඇනි ගමන් කරමි. සක්මන් මළුවේ දිග ප්‍රමාණය පියවර 85ක් පමණ විය. මගේ වයස් කාලය ගෙවි මගේ වයස් කාලය ගෙවි යනවත් සක්මනේ දිග ගෙවෙනවත් සෝදිසි කර බැලුවෙමි. මට වෙහෙසයි. බුදුගේ අවට ඇති බැම්මේ වාඩි උනේමි. නිදහසේ මම දැන් පර්යංකයට යන්න ඕනෑයයි සිතුවෙමි. සිහිල් සුලං වැඩි වැඩි වාඩි වෙන්නට ගියෙමි. පර්යංකය මම දැන් නිදහසේ සුවයෙන් මෙතන හිඳිමි. යනුවෙන් සිතා මගේ රුව මා ඉදිරියේ මවා ගත්ෙමි. මා වටා අවුට්ලයින් එකක් දුවනවා වගේ දැනුනි. මා මෙතන හිඳිමි කියා පපුවේ තියාගෙන ඉන්නා විටදී ටික වේලාවකින් දනිමි දනිමියයි හදෙහි හදෙහි රුවාගෙන ගත කළෙමි. එහෙත් ටික වේලාවකින් තද වේදනාවක් දැනි එය නැති වී පාවෙන්නා වගේ දැනුනි. ඉන්න කෙනෙකුත් නැහැ. දන්න කෙනෙකුත් නැති බව කොඳුරා දැනේ. ඉතින් ඉඳුරා ඉඳුරා කොඳුරා කියලා තියෙන. කොඳුරා. කන්නඩ දෙයක් දාන්න. කොඳුරා කියලා තියෙන සයින්. ඉතින් මොකක්ද අඩුවකි. එහෙත් එය හොඳයි. ඔහේ සිටියෙමි. ගුරු දේවයන් වහන්ස මගේ අඩුපාඩු සකසා දෙනසේක්වා. මේ භවයේදීම මගපලත් වේවා හැදූ වැඩූ දෙමව්පියන්ට ගුරුවරුන්ට නිවන් සුව ලැබේවා සැමට තෙරුවන් සරණයි ඔය කොයි වෙලාවක හරි සක්මන් කරන්න ගිහිල්ලා මේක උප්පරීමේ තමයි මම දැන් සක්මන් කරනවා කියලා එක සහැල්ලු වුණා නම් හිත අනිවාර්යයෙන්ම සක්මන සාර්ථකයි පරියන්කයට ගිහිල්ලා මම දැන් ඇවිදලා ඉන්නේ මම දැන් ඉඳගෙන වාඩිලා ඉන්නවා මේ වාඩිලා මේ සුවසේ සමසෙල සමතුලිතව ඉන්නවා කියලා දන්නවනේ සක්මන සාර්ථකයි ඉතින් එහෙම දන්නවනේ ඉදිරියට හම්බෙන දිගටම වார்த்தාවට අදාළ තොරතුරු. ඒක නැත්නම් ඉතින් කාලකන්ණි කියලා කියන්නේ. ඇවිදිනකොට ඇවිදින බව දන්නෙත් නැහැ. ඒක සතුටු වෙන්නෙත් නැහැ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නෙත් නැහැ. සමතුලිතව ඉඳගෙන ඉන්නත් බෑ. ඒකේ සතුටුකුත් නැහැ. ඉතින් එහෙමනම් ඉතින් ආය වෙනම අපායක් ඕන කරන්නේ අපායේ තමයි ඉන්නේ. එනිසා මේ මූලික දේ බලන්න ඇවිදිනකොට මම ඇවිදින බව දන්නවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව. එනිසා ඉරියව හොඳට සහැල්ලුවෙන් තියාගන්න. ඒකනේ බුදුහාමරගේ අපි රූප හදා හදා වඳින්නේ අපි. හැම ඉරියව්වෙම බුදුම සහැල්ලුවක ඉන්නේ. උදාහරණයකට ගන්න කියනවා පූසෙක්. පූසා බලන්න ඕනම වෙලාවක සහැල්ලුවක ඉන්නේ. අපි ඉඳගත්තාම අපි ඉඳගෙන ඉන්න ඉරියව්වම අපිට වෙහෙසයි. එහෙම නැත්නම් ඉරියව්ව අගේ කරන්නේ අගේ කරලා ලියන්නෙත් නැහැ. ඒ නිසා මේ වාක්‍ය දෙකම පටන් ගන්න තියෙන මම සක්මණට ගියා සක්මණේ සක්මන් කරන බව දාන්න. ඉඳගත්තා ඉඳගත්ත බව දාන්න. එතකොට පුදුමාකාර මේ කයට මෛත්‍රී කරනවා වර්තමානට මෛත්‍රී කරනවා මෙතෙන්ට මෛත්‍රී කරනවා කියන එක තරම් වටින සද්ධර්මයක් වෙන්නේ නැත්තේ නෑ මං කියනවා ඕකට නිවන කියලා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉබා දන්නවනම් ජොලියේ වාඩි වෙලා ඉන්නවනේ ඕක තමයි නිවන කියන්නේ. ඕකට වෙන මොනවාක්වත් අලුතෙන් දාන්න දෙයක්වත් නෑ ඕකෙන් ගන්න දෙයක්වත් නෑ. සක්මන් කරනකොට සක්මන් කර බව දන්නවනම් ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති. ඔච්චරයි. ඉතින් ඒ නිසා මම කියනවා පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි සක්මන. ඔය ඔය ඕගොල්ලෝ කටපාඩම් කරන තියෙන කිසිම සමීකරණයක් ඒකට ඕල් නැහැ. ඕක දැනගන්න ත්‍රිපිටකේ පාඩම් කරන්න ඕනේ නැහැ. බිම්මල් කොඩියට පිනිපාවඩ පිට කඩියෙක් යනවා රජෙක් වගේ. ඒකට මේ ඇවිදින එකම සැපක් නේ. මේක නම් කියලා තියෙනවා වයස ගෙවෙනවයි කියලා ගේ වෙනවා තමයි. ඉතින් ආය වෙන මොනව කරන්නේ. 85ක් වෙලාව නැහැ මට ඉතින් තාම පීවර 85 ගියාට. ඔහොම වෙලා නම් වයස ගියාට ප්‍රශ්නයක් නැහැ. මේ අර ආනම්මනම් කුණු හර බලන්න ඇවිදිනවයි ඒක මෙයා කරනවට වැඩිය සක්මණේම ගෙවිලම ගියත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා හොඳට බලන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ සහ ලැබිච්ච චිත්තක්ෂණයකට කියන අපි ක්ෂණ සම්පත්තිය කියලා. ඕක බුද්ධ විදිහට දන්නවනම් නිවන ඉච්චර ඈත නැහැ. ඒ හැම වෙලාවෙම මේ කයත් එක්ක කොයි යත යතාවා කායෝ පනීතෝ හෝති තත තතානම් පජානා යම් යම් ආකාරයට කය පිහිටනවාද ඒ ඒ ආකාරය දන්නවනම් හැම වෙලාවෙම සතිපට්ඨාන. එතකොට ගොඩාක් තොරතුරු ලැබෙනවා. ඒ නිසා ආරම්භක ශේෂය හදලා දෙන්න ඉන්න ඉරියව්වේ සුවසේ සැහැල්ලුවේ ඉන්න ඊට පස්සේ වැටහෙන දේ ලියන්න බොහොම හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව සම්බන්ධවයි. පර්යංක භාවනාවට වාඩි වී කය හොඳට තැන්පත් වූ විට මම දැන් මෙතන කියා සිත කායික ඉරියව්වට යොමු කරමි. වෙනත් බාහිර සිතුවිලි නොමැතිව දැන් සිත වර්තමානයේ පවතී. මෙවිට මුළු කයම චංචල කම්පන ස්වභාවයකට පත්වේ. මූල කර්මස්ථානය වන ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු නොකළ හැකි ආකාරයෙන් මේ කම්පන ස්වභාවය වැඩි වේ. ගෞරවනීය ස්වාමින් වහන්ස ඉදිරියට භාවනාව කරගෙන යාමට මෙය ලොකු බාධාවකි. කරුණාවෙන් උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. තෙරුවන් සරණයි. එතකොට ඉඳගෙන ඉන්න බව ආනපානේ සහ මේ කම්පන චංචල බව කියන එක තුනක්ද නැත්නම් එකමද නැත්නම් දෙකක් වශයෙන්ද Taman දකින්නේ කියලා කට උත්තරයක් ඉල්ලන්න හිතෙනවා මට මේ ලියුපෙකනයි. කැමැතිද ලියව එක නැත උසන් දැයි මම මතු කරේ මේකේ තුම්පලක සඳහන් කරලා තියෙනවා සෝෂේ මම මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා ඒක සටහනක්. ඊට පස්සේ කියලා තියෙනවා හැම තැනම කම්පන චංචල වැටෙනවා. ඒක ඒ කම්පන චංචල වැටීම ආනාපානෙ දැකීමට බාධාවක් භාවනාවට බාධාවක්. ඒ නිසා මම අහනවා ආනාපානය කම්පන චංචල සහ වාඩි වෙලා ඉන්නවා කියන එක Tamanට පේන්නේ සිද්ධි තුනක් විදිහටද නැත්නම් මොන විදිහටද දකින්න කියලා. අවසරයි ස්වාමීන් චංචල කම්පන ස්වභාවය මම ආස්වාස් ප්‍රාස්වාස හැටියට මට වැටහෙන්නේ. ඔය එතකොට එහෙමනම් ඒක ආස්වාද ප්‍රසවාස වැටීමට බාධාවක් කියලායි කියන්නේ. කියන්නේ ඉදිරියට යන්න මට බහනා කමටහනක් එතකොට කොහොමද යොමු වෙන්නේ කියන්නේ මේක කමටහන ඒ කම්පට චංචල බව ගම්බෝලයක් පොළා පනිනා වගේ ජලය මත පිට තිබ්බහම සති සති නිමිත්ත නාසිකාග්‍රය අග තියන්න බෑ තියෙනකොට පොළා පනිනා වගේ නිකන් ජලය මත තමයි ආනාපානයම විනස් හටහන් වලටපත් වෙනවා වනස් ආකාර වලටපත් වෙනවා. සංඨාන පඤ්ඤති ආකාර පඤ්ඤති කියන. ඔය මුගේකට හරි බාධා කරොත් භාවනා බාධා වෙනවා. ඒ නිසා අපිට සටහනක් විදිහට ආනපානේ මේ බෝලයක් විදිහට පෙනේ ආකාරයක් විදිහට උඩ පල්ල පයින්නවා පෙනේ එතනක වතුරේ දඟලනවා වගේ පෙනේ ඒ ඔක්කොම ආනාපානෙම යම් යම් විපරිණාම සමහරවිට මේ විපරිණාම මුළු ඇඟ පුරාම පැතිරෙනවා හැබැයි මේ වෙච්ච සිද්ධිය දිකට දන්නව නම් නැවත ආනාපානෙ නොබිනුනට සතිය බාධා වෙලා නැහැ සතිය අඛණ්ඩව ඒ නිසා සතියට මේ වෙනස්කම දැන් තේරෙන්න පටන් ගන්නවා මේ තියෙන්නේ අපේ ඇතුලේ බයක් තියෙනවා මේ වෙනස් වීම දකින්න. ඒක තමයි කෙලස් කියන්නේ. බය බුදුජානස කෙලස් වලට දාන නම තමයි බය. ඒ නිසා අපි ජීවිත පරිත්‍යාගයේ තියෙනවා මේ වෙලාවේ. එහෙම මේ චංචල කම්පන දෙස බලහන් ඉන්න සුවනස අධික නිකන් තෙරපි මක් ඇඟ ඇතුලේ ඇතු වෙනවා විශේෂයෙන් පපුව ආශ්‍රිත තමයි පටන් ගන්න. මැරෙයි ප්‍රශ්නයක් නැහැ. දහඩිය දමනවා. දැන් පල්ලෙහා ආදාන මළුවකට අපි කැලෙන් ඉල්ලුවා. දෙන්නම් කිව්වා. අන්නන්නේ උඩ ගොඩ ගොඩ මැරෙන්න කුණු වෙන්න තියන්නේ රිලව් කනවනේ. ඉතින් අපි ආදාන කටයුතු කොහොම ජයට කරනවා. බය වෙන්න එපා. තද විච්චාවේ මැරිච්චාවයි. මේ වගේ තැනක වැරෙනව කොච්චර හොඳද? බලන්න මේ ඔක්කොමලා ඉඳි අද දවසේ දාන වෙනකන්. එනිසා ඕක වෙන්නේ ඔච්චර තමයි. ඔතෙන්ද යනකොට බය කියන්නේ නිවනට බයයි, විවේකයට බයයි, අලුත් දෙයට බයයි. ඒ බයට තමයි කෙලස් කියන්නේ. හරි පාරේ යනකොට අපිට කාදාක පව් කරනකොට නැතරම් බයක් එනවා. සැකයක් එනවා. අපි ඒක සාකච්ඡා කරනවා. සාකච්ඡා කළා අනිත් දවසේ ඇස්සලා මේ ආනාපානෙමයි මේ වෙන ආකාරයකට පෙන්වන්නේ. නැත්නම් මේ සතිය කැඩිලා නැහැ එච්චරයි අපි ගන්නෙ. සතිය හොඳටම විශ්වාසයි. දැන් අපි මේ කම්පන චංචලයේ අරමුණු කරගෙන යනවා. එතකොට මේක කිසිම චිත්තක්ෂණ දෙක සමාන භාවයක් පෙන්වන්නේ නැහැ. පෙරලියක් පෙන්වන්නේ. ඒසයකේ ලකුණු හතරක් පෙන්වනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඒක දිස බලා සිටීම බලනකොට පෙළෙන ගතියක් තියෙනවා. තවන ගතියක් තියෙනවා. පීලනට්ටෝ, සන්තාපනට්ටෝ විපරිණාම නිතරම වෙනස් වෙනවා. සංකතට්ටෝ ඒ ඒ වෙලාවේ හැදෙන්නේ. මේ හතරම දැක්කනම් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නවා. මේ දුක්ඛ සත්‍ය වෙනකොට අපි කොච්චරක් මේක කරදරයකට ගන්නවද බලන්න. පේනකොට ඉදිරිපත් වෙනකොට අපි තුන අයියෝ මොකක් හරි භයානක දෙයක් වෙන්න හදන්නේ මැරෙන්න හදන්නේ පිස්සු දෙන්න හදන්නේ ඉතින් ගිහිල්ලා අපන උලක් දාන්න පිටිටයක් හරි කියලා ඕන්න <laughs> තැම්බෙන දේ තැම්බෙලා යන එකයි කරන්න තියෙන්නේ දිහාම් බලාගෙන ඉන්නත ඊට දිගට බලන්නේ දිගාන බලන මේක එක පාරට දෙසරයක් පෙන්වන්න තරම් වේගෙන් මේක පනුරිත්තක් වගේ හරි වේගවත් වෙනවා වේගවත් වෙනවා වේගෙ වැඩි වෙන්න වැඩි වෙන්න ධර්මයේ ඉන්න හදන්නේ ඒක වේගය වීම තමයි අන්තිමට උද්‍යප්පේ ඥාන අනම්මනම් කියලා තියෙන්නේ. ඉතින් මේක එනකොට ඇති වෙන බය මිසක් මේ කාටවත් නිවන් දකින්න වෙන බාධාවක් නැහැ. මෙතන ඉන්න කවුරක්වත් නැහැ කො නොදැක්ක නොදන්න කෙනෙකුත්. නොදැක්ක කෙනෙකුත් නැහැ. ඒක ඒක ගැන බය වෙන්න එපා. මේ අවුරුදු 7 ළමේ භාවනා කරත් අවුරුදු 70 කෙනෙක් භාවනා කරත් 120 භාවනා ඕක තියෙනවා. මේකට බුදුම බයක් තියෙනවා. හෙලි කරන්නේ නැහැ. මේගොල්ලෝ බලන්නේ නැතුව කියන මොකක් හරි වැරදිලා. මේ භූත දෝෂයක් වෙන්නේ නැති, වාත අමාරුවක් වෙන්නේ නැති, විත් අමාරුවක් වෙන්නේ නැති කියලා ඕකට නංවනන් දානවා. නංවනන් දැන් ඒක දිහා බලහන් ඉන්න නොදැක්කා වාගේ. නැහුණා වාගේ. නොදැනුණා වාගේ අන්න ඒකට කියනවා තපස කියලා. එතන මූල කර්මස්ථානයේ හිටින ආනපනස්තිය මේක තමයි මේක දැන් මූල කර්මස්ථානේ නැත්නම් මූල කර්මස්ථානේ මේ බවට පරිවර්තනය වෙලා. දැන් හාලුයි වතුරයි නෑ කැඳ තියෙන්නේ. දැන් අපි ආයතනෙන් හාල්ලිලා නැතුවත් මොකද වෙන්නේ? කාදික මිනිස් කර. එන මොකට ලිපට ගින්දද දැමේ? ලිපට ගින්දද දැමුණ හැඳි ගෑවෙන නාසමාපෝ. හැඳි ගෑයිලා ඵලයන් කියලා ඔය හැඳි ගෑවිච්ච වෙලාව තමයි. එහෙමනම් ගින්දට දාන්න එපා ලිපේ තියන්න එපා මුට්ටිය. ලිපේ තිබ්බොත් දවස් හතක් යන්නේ ඔය වැඩේ වෙන්නේ. ඒකනේ බුදුරජාණන්ස කියන්නේ මේ උච්චර තත් අවුරුද්දක් යන්නේ. ඔක දකින්න තියෙන බයයි. ඒක හෙලි කරන්නේ නැහැ. හෙලි කරපුවාට පස්සේ කියන එක ඇබැක්කයක් කියලා. අමලියක් කියලා කරදරයක් කියලා. ආන්න ඕකටයි කෙලස් කියන්නේ. මේ කඩාගෙන යන්න නම් කමඨාන සුද්ධ වෙලා තියෙන්න ඕනේ. මේකට ලෑස්තිලා ගියා නම් මොනවද? අලියක්කට ඉන්දියාප්පයක් මොකද්ද? කිතුළු කන අලියට ඉන්දියාප්පයක් තිබ්බට ඕක මොකද? අම්බරලා දාන්න. මොකද කියන්නේ? ඔට්ටුයි. ඈ ඔට්ටුයි. ආ නෑ මං හිතුවා හා කියයි කියලා. හා කිව්වට ඔට්ටුයි දැන් ඔට්ටුයි කියන්නේ. <laughs> දැන් තේරුණාද? මොකද තේරුනේ? දිගටම මේ චංචල කම්පන ස්වභාවය හොඳට බලමින් සතුටුමත් ඉන්න කියන එක. ඒක භාවනායි දියුණුවක් විදියට ගන්න සතිය දරුවෙක් විදියට ගන්න සුභාශිංසනයකට ගන්න. එන්න කියලා යන්න. භාවනා කළත් නොකළත් සුවනස මේ දැන් මෙහෙම වාඩිලා ඉන්න තේ දැන් ඔය ඉන්නේ එලි වෙලා ඉන්නේ. ඒ කියන්නේ පැය 24න් භාවනාව යනවා. පැය 24න් භාවනාව යනවා. ඔකට ගෑනු කවතියක් තියනද ඔකේ පිරිමි ගතියක් තියනවාද? නිස්සන්න වනේ කියලා තියනවාද? ධම්මදුර කියලා තියනවාද? රෑදවල් තියනවාද? මොකක්වත් නැහැනේ. ඕක තමංගේ අරමුණු කරගත්ත නම් පැය 24 ම අපි ඔතන ඉන්නේ. ශරීරයේ සැහැල් බවකුත් දැනෙනවා. ඉන්න ඉරියව්ව එහෙම ඉන්නත් පුළුවන් අරක තමයි වේගවත් දැනෙන්නේ. මේ මේක තමයි ඔක්කොම හොඳයි මොක්කම නරකයි කියවන. කෙල්ලන ලස්සනයි ඔක්කොම හොඳයි හැබැයි මුක්කන් ටිකක් ඔක්කොම තමයි නරක කියවල. ඒ වගේ දැන් ඉතින් ආයෙ කතා කරන දෙන මයික් එක දීලා යන්නේ. ගෞරවණී ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පළමුව කීපවරක් සක්මන් මළුවේ එහාට මෙහාට ඇවිද්දෙමි. ඔසවනවා, තබනවා, ඔසවනවා, යවනවා, නවනවා යනුවෙන් සතිමත්ව ගමන් කළෙමි. පාවලට වැලිවල ගොරෝසු බව, ඇඟිලිවලට සැහැල්ලු බවක් දැනුණා. දකුණු පාදයේ බර ගතිය, වම් පාදයේ සැහැල්ලු ගතිය දැනුණා. ටික වේලාවකදී පාවලට වැලිවල ඊතා සියුම් ගතියක් පමණක් දැනුණා. ශරීරය රත් වී දහඩිය ගලන්න විය. සක්මන කෙලවර නැවතී ඉරියව්ව දෙස බලන විට මට දැනෙන්නේ කවුරු හරි එහාට මෙහාට මාව යවනවා වගේ දැනේ. මුළු ශරීරයටම සක්මන් කරන විට දැනෙනවා. පර්යංකය. දැන් මම මෙතන පහසුවෙන් වාඩි වී සිටිමි. යනුවෙන් සිතා ඉන්පසු ඉරියව්ව දෙස ස්වල්ප වේලාවක් බැලිය. සිත පිට යාමක් වරින් වර සිදුවිය. එසේ බලා සිටින විට ආනාපාන සතියට සිත යොමු විය. හුස්ම දෙස බලා සිටින විට ඇතුල් වීම දැනෙනවා. පිටවීම ප්‍රකට නැහැ. ටික වේලාවක් බලා සිටින විට හුස්ම පිටවීම දැනෙනවා. කැඩි කැඩි යනවා දැනෙනවා. හුස්ම රැල්ල විසිරී යනවා වගේ පේනවා. ඈතින් හුස්ම රැල්ල දැනෙනවා. තව දුරටත් බලා සිටියේදී හුස්ම ක්‍රමයෙන් අඩු වීගෙන ගොස් නොදැනී ගියා. එවිට ඈතට ඇදිලා ගියා වගේ දැනුණා. නොසෙල්වි බලාගෙන සිටියා. සෑහෙන වේලාවක් ගිය පසු මට දැනුණා නැවත හුස්මට හිත යොමු වුණා. පැය එකහමාරක් වගේ කාලයක් තුලයි මෙය සිදුවන්නේ. කීප වතාවක්ම මේ ආකාරයට ආස්වාස ප්‍රස්වාසය නොදැනී යාම සිදුවිය. ගරු ස්වාමින් වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මේකේ ලියවිලා තියෙන ඒ වගේ ආනපන පේනවා ආය නොපෙනී යනවා ආය ආනපන පේනවා ආය නොපෙනී යනවා වගේ චක්‍ර කීපයක් විස්තර කරලා තියෙනවා අනික ඔය තිබුණ ගොඩක් කාට එක චක්‍රයයි අන්නේ විදිහට චක්‍ර රාශියක් කරන්න පුළුවන් වීම ලොකු පෞරුෂත්වයක් ඊට පස්සේ හිතන්න මේ වගේ චක්‍ර 20ක් 30ක් 40ක් 50ක් එක පරයන්කේ ගියා නම් තේරෙයි වර එක ආනපනිනෝ ආය නැති වෙනවා ආය ආනපනිනෝ ආය නැති වෙනවා ඉතින් ඇතිවීම සහ මේ නැතිවීම තන්නේ කරම මගෙන් පරිබාහිර හේතුඵල ධර්මකින් සිද්ධ වෙන්නේ. අර ආශ්‍රද ප්‍රසආසයට මම එක්කෝ නැතෝ වගේ ඉඳපුවම මේක නැති වෙනවා. නැතිලා ආයෙ මතුවෙනවා. මතුවෙන්නේ ආනපනෙම නෙවෙයි තමයි සද්දයක් වේදනාවක් හිතවිල්ලක් ආයෙනවා. මෙන්න මේ විදිහට මේක රෝලේ යන්න දුන්නොත් තේරෙනවා මේක සංසිද්ධව සිදුවෙන දෙයක්. කිසිම මම එක් අවශ්‍ය කරන්නේත් නැහැ කිරුමා කිරුමෙක් ඕන කරන්නේත් නැහැ කෙරුවාවක් විතරයි තියෙන්නේ. මේක දිහා බලාගෙන ඉන්න මොන වගේ තපසක්ද තියෙන්න ඕන. ආනපන තිබුණා කියලා සන්තුෂ්ට කනගාටු වෙන්නත් එපා, විචසද්දතාවේ තිබුණා කියලා කන සත්ෝෂ වෙන්නත් එපා. ඉස්සල නම් එහෙම වෙනවා. ආනපන ගෙවිලා විවේක වෙනකොට සතුටක් ඇති වෙනවා. ඉන්න පස්සේ ආයෝන සතුට කඩාන ආය ආනපන එනවා. සමහරකට ආනපනෙකට සතුටක් ඇති වෙනවා, විවේකයට බයක් ඇති වෙනවා. මේ දෙක වෙන්න අරින්න පුළුවන් තරම් ඒ පිළිබඳ තියෙන කහට ඉවර වෙනකම් බය ඉවර වෙනකම් අනිශ්චිතතාවය ඉවර වෙනකම් මේ අඬ දුනම තේරෙනවා මේක ස්වභාවිකයක් මෙතන තියෙන්නේ ඒක නිසා මේ වගේ වෙනකොට කියනවා ඒ වගේ චක්‍ර ගාන වැඩිවීම සඳහා කුමක් කළ යුතුද මොකද්ද කරන්න ඕනේ ආනපනේ આવත ආනපනේ බලන්න බලනකොට ගෙවුනොත් හිස්තන බලන්නේ ආයෙත් ආනපනේ පේන්නයි පේන්න අරිනව නෙවෙයි පේන්නේ කලබල වෙන්න එපා ඒක ආයෙ නැති වෙනවා හරියට මුහුදේ ළඟ රැල්ල නෙමෙයි මැද හරිය රැල්ල දිහා බලනකොට කොයි වෙලාවෙත් රැලි ඇති වෙනවා රැලි නැති වෙනවා ගණන් කරගන්න බැරි තරම්. අන්තිම කෙලවරේ ලැබි විතරයි බිඳීමක් ඇති වෙලා ගණන් කරන්න පුළුවන්. එනිසා මෙහාට එනකොට පුද්ගලික ලක්ෂණ කියනවා රැල්ලෙන් රැල්ල වෙන් කරන්න පුළුවන්. මැදට යනකොට ගොජයක් තියෙනවා. රැලි එනවා රැලි යනවා. කෙලවරටම ගියාම රැලි නෑ වගේ වෙන්න රැලි තියෙනවා එතන රැලි තියෙනවා පේන්නේ නෑ. ඒ නිසා අර මැද හරිය දකින්නකොට මේ වගේ චක්‍ර පේන එක හොඳ දෙයක්. තුන හතරක් බලන්න පුළුවන් ඒ පෞරුෂත්වයක්. මේට වැඩි ගාණක් පේන්න අරින්න. එතකොට ඕකෙන් එන හිත් කරදර ගන්න ගතිය, පෙළෙන ගතිය එන්න එන්න එන්න අඩු වෙනවා. නොසැලෙන ගතිය, අශ්ලෝක ධර්මේ නොකම්පන වෙනවා කියන ගතිය පුරුදු කරන්නයි හදන්නේ දිගට යන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසන් කමඨහන් වார்த்தාව පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. ස්වාමින් වහන්ස ඊයේ සවස් කල ඔබ වහන්සේගේ ධර්ම දේශනාව මගේ සිතට මහත් සතුටකි. මම මේ කරුණ අසන්නේ තව දුරටත් අවබෝධය සඳහාය. මම සක්මන් කරන විට සතර සතිපට්ඨානයේ අනුව ස්පර්ශයද ආනාපාන සතියෙහි නාසයේ ස්පර්ශයද භාවනාවට උපයෝගී කරගනිමි. ඒ අනුව ලැබූ අවබෝධයෙන් ඉරියව් හතරින්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නිතරම මෙනෙහි කරමි. මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති තවදුරටත් මෙසේ ත්‍රිලක්ෂණයම බැලීම සුදුසුද කියා ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා. ඔය ඇත්තටම මේ ත්‍රිලක්ෂණය බලනවා කියන්නේ මනෝමය දෙයක්ද, පුතේ දැනගත දෙයක්ද, ප්‍රත්‍යක්ෂද්ද කියලා කියන්නේ අමාරුයි. ඒක නිසා ත්‍රිලක්ෂණයේ පේන එක හොඳයි බලන එකට වඩා. එහෙම කිව්වහම මන්ද නැ තේරෙනවද කියලා. මෝරනකොට ඔක පෙනෙයි. අමුවම කනවා වගේ කරන්න කිව්වොත් බලන්න පටන් ගන්නවා. බලන්න පටන් ගත්තොත් අමුවම කණ්ඩ වෙයි. දත්තිරි වැටෙනවා. භාවනා කරගෙන යන්න සතිය වඩන්න යන්න ඒක පේන්න පටන් අරගෙන වළක්වන්න බැරි විදිහට පේනවා. එදාට ඔක අහන්න දෙයක් නැහැ. අමෝරාවෙන් යන්න ගිහිල්ලා තමයි භාවනාවේදී අපි මේ ඇඹුල් රහ ඇති කරගන්න. ඒ නිසා ත්‍රිලක්ෂණය ගැන බය වෙන්න එපා. සතිය දිගට පවත්වන්න පවත්වනකොට සතියේ අතුරු ඵලයක් විදියට වගේ නැත්තම් සතිය විසින් කරදෙන වෙන කෘත්‍යයක් විදියට ඔක වැටහි. ඉතින් බෞද්ධයාට භාවනා කරන්නම බැරි ඔන්න ත්‍රිලක්ෂණේ දාගන්න හදනවා. ඒක පොඩි ළමයි ළඟ නැහැ. සති පාසලේ කවදාකවත් අපි ත්‍රිලක්ෂණේ කියලා දෙන්නෙත් නැහැ ළමයි දන්නෙත් නැහැ. ෂෝක් එකට භාවනාව යනවා. මේ බුද්ධ ආගංකාරයොත් එක මොනම දෙයක්වත් කරන්න බෑ අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මරිලා මහා පාරේ කියන්නේ ඉතින් භාවනා කරනවා පව් කියලා මට හිතෙනවා පව් කියලා හිතෙනවා ඒ නිසා ඒක පේන්න අරින්න බලන්න යන්න එපා පෙනේ කොහොම කරගෙන කරන යනකොට වෙලා වෙනකොට මෝරනකොට පෙනේ එහෙම නැත්නම් මේ අනිච්ච දුක්ඛනාත්ම භාවනා කියලා කියන්නේ ওই වචන වලින් කියන්න බෑ මේ සුතමේ ඥානෙද, චින්තාමේ ඥානෙද, භාවනාමේ කියලා. භාවනාව වෙන හොඳටම කියන්න පුළුවන් ඒක ලක්ෂ වාරයක් පේන්න පටන් ගන්නවා. එතකොට ඉතින් ආය අහන්න දෙයක් නැහැ. මේ වතුර පිළලා ගහෙන් අහන්න දෙයක් තියෙනවා මේක තෙත ගතිය තියෙනවද කියලා. වතුර කියන්නේ තෙත ගතිය තමයි. ආයකට වතුරේ තෙත ගතිය කියලා වතුරට ආඩම්බරයක් නැහැ. ඒ නිසා භාවනාජෝ අනවශ්‍ය දේවල් වලට දාගන්න නැතුව සරලකරනද ඉඳගෙන ඉනෝට ඉඳගෙන බා දාන්න. එතෙන් සතිය පවත්තක්. සතිය කද්දාකවත් නොම කරින්නේ. අනිතික කිතයි සතිය නොම කරින්නත් බෑ. අපි සතියේට මොන සංකරතා දැම්මත් ඒක කරන්න බෑ. ඒක බොහොම සරල ධර්මයක්. ඊටාමත් අහිංසක ධර්මයක්. ඒ නිසා සතිය ඉස්සර කරගෙන යනවනම් ඔය සංකරතා එන්නේ නැහැ. ඒ නිසායි භාවනාවේ අනිත්‍ය දුක්ඛ අනත්තං කියලා අයින් කරලා ගත්තොත් එච්චරම කියන්න දෙයක් නැත්තේ නේ. නිසා දිගට ඔය වැටේන කාරණා අනුව මේ සතියයි මේ පවතින්නේ එළඹ සිටි සීයයි අප්‍රමාදයයි කියන එක සාතික් කරන්න ඒක විශ්ින් පින මෝරනකොට ඒ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ අනිච්චතා දුක්ඛතා අනාත්මතා වශයෙන් අනිච්ඡානුපස්සනා ඥාන දුක්ඛානුපස්සනා ඥාන අනාත්තානුපස්සනා ඥාන විදිහට පේනවා. ඒක අඹාගෙන ගිහිල්ලා ගන්න බෑ. ඒකට අවශ්‍ය හේතු සම්පාදනය කරන එක විතරයි කරන්න පුළුවන්. හේතු සම්පාදනයේ තියෙන ලේසිම ක්‍රමය තමයි වැඩි වේලාවක් සතිය පාත්තන එක. ඉතින් අපේ වෙලාවත් ඉවරයි. ඉතින් ඉවර වෙන්න ඉස්සලා වෙන කාට හරි වෙන අදහස් ප්‍රකාශ කරන්නයි මොනවද කියනවද නැත්නම් අපි සක්මන සඳහා වෙලාව ගන්නයි යන්නේ. මෙතෙන් ආව නම් ලේසි. වහන්සේට ගෞරවණීය নমස්කාරය වේවා. මට දැනගන්න ඕනේ දැන් නාසයේ හුස්ම රැල්ල බැලීමෙන්ද අර බඩ ඉස්සීම පහත් වීම එතන පේකන්‍යාසිතව පිම්බීම හැකිලිම දෙකේ වෙනසක් තියෙනවද කියලා එතන ඒ කොතන බැලුවත් Tamanට දැනෙන දේ මේ බලන එකේ එතන වෙනසක් හෝ එතන යම්කිසි සිද්ධාන්තයක් තියෙනවද කියලා දැනගන්නයි ඇත්තටම ප්‍රායෝගිකව කියනවා නම් කොයි එකද ප්‍රකට ඒකට තැන දෙන්න. ප්‍රකට දේ. විශේෂයෙන් ප්‍රකට දේ. ප්‍රකට දේ තමයි ලොකුවට පේන දේ. එච්චරයි. මූල ධර්ම වශයෙන් කියනවා දෙකම වායෝ පොට්ටබ්බ ධාතු. වායෝ පොට්ටබ්බ ධාතුවේ ක්‍රියාකාරකම් දෙක. ඉතින් ඒ නිසා මේ දෙක අතර තාරාතිරන්නේ නැහැ. යෝගාවචරය ගන්න ඕනේ Tamanට ලේසියට වැටෙන දේ, ප්‍රකටව වැටෙන දේ, ප්‍රසිද්ධව වැටෙන දේ ගන්න. තව කාටට කියලා දෙනවා නම් කියන්නේ හොඳට වාඩිලා බලන්න මොකද්ද පේන්නේ? පේන දේත් එක්ක මේ කියන්නේ මට නාසයේ හුස්ම පොද ටික වෙලාවක් යනකොට නැති වී යනවා. ඒක දිගට දැනෙනවා ඊට පස්සේ දිගට දැනෙන බව දැනගන්නවා කොටට දැනෙනවා කොටට දැනෙන බව දැනගන්නවා ඊට පස්සේ නූලක් වගේ ඇදී ඇදී ගිහිල්ලා ඒක නොදැනීම යනවා එතෙන්දි සංසිඳුණ බව මම දැනගන්නවා එතන සංසිඳුන තැන ඉඳලා ඉදිරියට කරගෙන යන ටික අවබෝධයක් නැහැ එතන මොකද්ද කරන්න කියලා. ඔය එහෙම සංසිඳිලා කොච්චරලා ඉඳලා තියෙනවද? විනාඩි 15ක් විතර ඉන්න පුළුවන්. විනාඩි 5 එකමාරක් දෙයක් යන්න දෙන්න. සංසිඳුනට පස්සේ තමයි භාවනා පටන් ගන්න කියලා හිතන්නකෝ. අපි එතකන් කරන්නේ සංසිඳව ගන්න එකයි මේ තමයි භාවනාවෙන් කරලා දෙන්නේ. සංසිඳුනට පස්සේ කරන්නෙක් නැහැ නේ ඉබේනේ වෙන්නේ. එහෙම. ඉබේ වෙන තැන තමයි භාවනා වෙන්නේ. ඒකට බලන්න එහෙම ඉබේ වෙන එක කොච්චර වෙලා යන්න දෙන්න පුළුවන්ද? විනාඩි 15 හොඳයි. එහෙම. නමුත් නොදැනීම තියෙනවා හුස්ම වැටෙන්නෙම නැතිව වගේ නිකම්ම හිස් භාවයක් විතරයි තියෙන අරමුණු වෙන්නෙත් නැහැ. කය දැනෙන්නෙත් නැහැ. කය හිරිල පෙරල වගේ අතපය දැනෙන්නෙත් නැහැ. කෙනෙක් ඉන්නවා කියලා තේරෙන්නෙත් නැහැ. Taman තනියෙන් ඉන්නවා වගේ පේනවා. කට්ටියක් එක්ක ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ විනාඩි 15 නම් ඉන්න පුළුවන් වෙන්නේ. එහෙමයි. මේක වැඩි කරගන්න මොනවද කරන්න ඕනේ ඒක කරන්න. විනාඩි 15 වැඩි කිරීම සඳහා විශ්සතිය කිරීම සඳහා කුමක්ද කරන්න තියෙන්නේ? එක. දෙක විනාඩි 15 පස්සේ යාම නිබීම නැගිටිනවා කියලා හිතන්නකො. මොනවා හරි සද්දයක් ඇවිල්ලා වේදනාවක් ඇවිල්ලා ආනපානෙ පෙන්නලා ඒන දේත් එක්ක ආයතරය දැන් පටන් ගත්ත කෙනෙක් වගේ භාවනාව පටන් ගන්න ඕනේ ආධුනික මනසේ. එතකොට ආයතරයක් ඔය ආය යනවා tempත් කමට. එහෙම යාවා කියනව නෙවෙයි යන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට තේරෙන පටන් අර ගන්නවා ඇවිස්සුනොත් තැම්පත් වෙනවා තැම්පත් වුනොත් ඇවිස්සෙනවා. ඔව් එතනදී දැන් අර සංසින්දෙන තැනම ඇති වෙච්ච දේ නැති වෙනවා කියන එක දැනෙනවා. දැන් මේ ඇති වෙච්ච දේ තමයි මේ නැති වුනේ ආස්වාස ප්‍රස්වාස ඇතිවීම වුණා ඊට පස්සේ එතන නැතිවීම සිද්ධ වුණා මේක සිද්ධාන්තයක්මයි මේ විදිහමයි වෙන්නේ කියන එක මම ඇත්තටම ඒක තේරුම් ගන්න පළවෙනි ආස්වාදයේ දකින්නකොටම නැති වෙනවනේ මෙතන එහෙම නෙවෙයි මෙතන තියෙන ආස්වාස ප්‍රස්වාස මුළුල්ලම නැති වෙලා ඒක නිසා මේ ඇති වෙන දේ නැති වෙනවා දැනගන්නම් හුස්මක් ගත්තා. ඒක 100 100ක්ම නැතිලා නේ ප්‍රසවාසයේ ඉන්නේ. ඒක නිසා ඒක එච්චර ලොකු දෙයක් නෑ. තීක්ෂණ බුද්ධිය තියෙන කෙනාට ඒත් ඇති. නමුත් ඒ වුණාට කමන්නේ කියලා බලන්න මේ ආනපන සම්පූර්ණ සංසිඳන. සංසිඳුණට පස්සේ දැනගන්න මේ සංසිඳීම එකක් වුණාට ওই ඥානෙට මදි. ලක්ෂ කෝටි වාරයක් වෙන්න ඕන. නිසා සංසිඳීම උඩට යන්න. ඊපස්සේ ආයෙ ඇවිස්සෙනවනේ. ඇවිස්සන පස්සේ ආයෙ ආධුනිකෙක් වාගේ ආයෙත් මේකට හිත දාලා බැලුවොත් ආයෙත් මේක සම්පූර්ණ ආයෙ විශ්වෙනවා. ආයෙ සංදේ. එතකොට ඇතිවීම සහ නැතිවීම එකවරක් නෙමෙයි දකින්නේ. එක පරියන්කයක් තුළ 10 15 සැරේ දකිනවා. දැන් ස්වාමීන් මට මෙහෙම එක දෙයක් වෙනවා. දැන් සක්මන් භාවනාව කරලා එතෙන්දී සක්මනේ ඇවිල්ලා සක්මනේම ඒ සිහියෙම e ඇවිල්ලා වාඩි වුණාම ආයේ මේ දිගට දැනෙන හුස්ම දැනෙන්නෙත් නැහැ. කොටට දැනෙන හුස්ම දැනෙන්නේ නැහැ. ඒ ගමම්ම සංසිඳීම සිද්ධ වෙනවා. ඒ සංසිඳීම ඒ වෙලාවෙම වාඩි වෙනකොටම සංසිඳීම සිද්ධ වෙනවා. එතන ඉඳලත් ආශාස ප්‍රසආස දැන් නොදැනීම යනවා නූලක් වගේ දැනෙනවා වාඩි වෙනකොට. ඊට පස්සේ නොද කොයි එක වුණත් පටන් ගන්නකොට ආනපාන ගුරුසුර දැල්ලා සංසිඳුණත් සියුම්ම පටන් අරගත්තත් මේ දෙක අතර සංසිඳීම දිගට වැඩි කිරීමට උත්සාහ කරනවා ප්‍රධාන වශයෙන්. එහෙම. සංසිඳීම කඩාගෙන ආනපානෙ මත වෙනවා, සද්දයක් මත වෙනවා, වේදනාවක් ඒක ආය ආරමුණු කරනවා. මනකම ආය සංසිඳීමට යයි. මේ බබෙක් නිදාන ඉඳලා නැගිට්ටට පස්සේ ඒ නිදි පැද්දටම නැවත නිදා ගන්න ගියාම ඇලිවිලි කප් කියවන්න ඕනේ නෑනේ. එයා ඉන්නේ නිදි බරගතිය. ඒ වෙලාවෙම තට්ටු කරනවා. ඔගේ තමයි සක්මණක ඉඳලා එනකොට නිින්ද ගිය බබා ඉන්නේ. එහෙම ගෙනියන්න පුළුවන්. නැගිටතර පස්සේ දෙසරත් තුන්සරක් කුහුට පොඩ්ඩක් තට්ටු කරනකොට උබුදිය ගන්නවා. බබල් නාලවා දිනවා. මම නලවලා තියෙනවා මම ඇති වෙන්න නලවලා තියෙනවා බබාලා මම දන්නවා පොඩි උන් වට්ටන හැටි. ඉතින් ඒ නිසා එතකොට ආයේ අලුතෙන් නැලවිලි කියන්න ඕනේ නැහැ. සක්මන් කරලා ගෙනාවට පස්සේ බබා දොයියගෙන ඉන්නේ. දොයිය ගත්තට පස්සේ එහේ ඒ නිදිපැතුරුම නිදි කරොත. ඒ වගේ චක්‍ර රාශියක් කරකවන. එහෙමයි. දැන් ওই තියෙන අත්දැකීම හොඳටම ඇති. ඒකට ලෑස්තිලා යන්න. ගිහිල් වෙලා තැම්පත් වුණාට පස්සේ දැනගන්න මෙයා කොහොමඩක්වත් ඇවිස්සෙනවා. ඇවිස්සනට පටන් ගන්න ආ ඒක දාර්ගුණ කරලා මම ආයෙ භාවනා කරනවා අලුත් එක්කෙනෙක් කරනවා. ඊට පස්සේ ආයෙ අයිට වැඩි ඉක්මනට තැම්පත් වෙනවා. එතකොට තැම්පත්ව සහ මේ දෙන්න අතර පුදුම ළඟ ළඟ සමීපකමක් එන්න පටන් ගන්නවා. තැම්පත් වෙනවා ඇවිස්සෙනවා. තැම්පත් වෙනවා ඇවිස්සෙනවා. එතකොට ඇතිවීම නැතිවීම දෙක නැවත නැවත සහතික වෙනවා. ලක්ෂ කෝටි වාරයක් සහතික වෙනවා. ඒක තමයි තියෙනවා සතිය දිගටම තියෙනවා. මම ඕනෙම නැහැ. තැම්පත් වෙන්න මම ඕනෙත් නැහැ. අර වගේ භාවනා කරන්න ඕනේ නැහැ ඒකට. ඇවිස්සුනොත් තැම්පත් වෙනවා. තැම්පුනොත් අවශ්‍යයි. ආනේ සුවන් සිද්ධ භාවයට ගියාට පස්සේ තමයි මේ ලෝකේ තියෙන හේතු සහ ඵල අතර සම්බන්ධතාවය මගෙන් තොරව ඉතිවිල්ලකින් තොරව ඇති වෙන්න පටන් ගන්නවා. ඒක තේරුණා. දැන් ඇතිවීම නැතිවීමට ඉබේ යන්න දුන්නාට පස්සේ මම ය නැතුව ඇතිවීමත් වෙනවා නැතිවීමත් වෙනවා. මම නැතු. මම නෑ. ආ එතන හරි. එහෙම ඔබ හන්සේට දීර්ඝායස වේවා අන්තිම භවයම වේවා ඔබ හන්සේගේ. සුවපත් වේවා. අපි ඒතකොට විනාඩි 50ක් කාලයක් තියෙනවා සක්මන් කරන්න. සක්මනේ පැත්තේ අපි එකතු වෙනවා නැවත පරියන්කයකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.